ස්වාමීන් වහන්සේ මම අර තව ෂූටි මේ දෙයක් මම නිකන් හිතුණා ඒක නිසා අර අනිත් ප්‍රශ්නේ අර දැන් ඉස්සෙල්ලා මහත්මයෙකුයි දැන් ළඟදී නෝන කෙනෙකුයිත් ඇහුවේ අර යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති කියන තැනින්ම ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් ධර්මයට එන ඒ කියන්නේ දකින්නවා එතකොට එතන අවිද්‍යාවනේ අවිද්‍යාවේ අනිත් පැත්තේ විද්‍යාව ඒ කියන්නේ සම්මාදිට්ඨිය. එහෙම එතන ඉඳන්ම පටන් ගන්නවා. එහෙම එහෙමද එහෙම කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් දැන් යෝ ධම්මං පස්සති පටිසම්පාදං පස්සති යෝ සෝ ධම්මං පස්සති. එතකොට පටිසම්පාදේ දකින්න කෙනා ධර්මයේ දකිනවා. ඒ කියන්නේ පටිසම්පාදේ කියලා කියන්නේ ධම්ම න්‍යාය. ඇත්තටම පටිසම්පාදේ දකින්නට නම් හරියට එතනත පරමාර්ථ දකින්න ඕන. පරමාර්ථ දකින්න නැතුව පටිසම්පාදේ දකින්න බෑ. උදාහරණයක් හැටියට අපි මේක ඉහතදිත් කතා කළා සාමාන්‍ය ගමේ අපි ඕන කෙනෙකුට අදහසක් තියෙනවා. උනට හෙම්බිරිස්සාවට කොත්තමල්ලි ටිකක් බිව්වහම හොඳයි. ඒකෙන් සමීප වෙනවා. ඉතින් ඒක අපි කවුරුත් දන්නවා. නමුත් මේක වෙන්නේ කොහොමද කියලා හරියට හේතුඵල වශයෙන් හඳුනගන්න කොත්තමල්ලි වල තියෙන සංඝටක මොනවද? රෝගය කියන්නේ මොකද්ද? එතන තියෙන මේ රසායනික වශයෙන් ඇති වෙන විකෘතිය මොකද්ද? කොත්තමල්ලි වල තියෙන රසායනික සංයෝගය මොකද්ද? මේ දෙක එකතු වෙනකොට කොහොමද අර විකෘතිය සමනය වෙන්නේ ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ කියලා ඒවා මූලධර්ම වශයෙන් ඉගෙන ගන්න. එතකොට තමයි හරියට හේතුඵල දැක්කම. නැත්තම් අපිට කියන්න වෙන්නේ නිකන් සම්මුති හැටියට ප්‍රකාශනයක් විතරයි. ඒ නිසා යෝ පටිච්චසමුපාදම් පස්සති සෝ ධම්මං පස්සති කියනකොට පටිච්චසමුපාදේ හරියට දකින්න එතනත් අනිවාර්යෙන් පරමාර්ථ වශයෙන් කරුණු වටහාගෙන ඉන්න ඕනේ. එතකොට පරමාර්ථ වශයෙන් කරුණු වටහාගෙන හේතුඵල වශයෙන් ඒවා ක්‍රියාත්මක වෙන හැටි දකිනකොට අනිවාර්යෙන් ඒතනත්තාට ත්‍රිලක්ෂණය එතන ප්‍රකට වෙනවා. මොකද හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේ පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවාෙහි අනිවාර්යෙන් මේ ලක්ෂණ තුන ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ එක් මූලධර්මයක් හරියට ස්පර්ශ කරනකොට අනිත් සියල්ල ඒකත් එක්කලා ප්‍රකට වෙනවා. එහෙම ප්‍රකට නොවෙනවා නම් එයා ඒ මූලධර්මය හරියට ස්පර්ශ කරලා නැහැ. ප්‍රමාණ පින් ස්වාමින් වහන්සේ හරීම සියුම් කරුණු ගොඩාක් ඉගෙන ගත්ත දිනයක් සාදු සාදු සාදු ප්‍රමාණ පින් ඔබ වහන්සේ. වහන්සේ පාත්මන් සාදු සාදු.